වැඩි පිරිසක් අලුත් අය මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවායි කියලා. ඒත් එක්කම යෝජනාවක් ආවා. ඒ නිසා මේ අලුතෙන් එන අයට භාවනාවේදී පරියන්කේදී වාඩි වෙලා කරන්න ඕන දේවල් පිළිබඳව කිටි මෙහෙවීමක් කෙරුවොත් හොඳයි කියලා. ඇත්තටම සීලුම දෙනා මේ වෙනකොට ඊ අවස ඒ පොදු කමටහන් ධර්මදේශනාවට අහුම්කම් දීලා තිනවා. ඒකේ පරියන්ක සක්මන එදිනෙ වැඩ සියලු දේවල් වලට එක පැයක් විතර ඇතුළත සම්පූර්ණ විතරේ සංග්‍රහ වෙන නිසා සමහර ආධුනිකයන්ට ඒක ඒ ඒ අවස්ථාව හැටියට කඩලා තේරුම් අරගන්න එක ටිකක් බරක් වෙනවා. ඒක නිසා සමහර විට මේ යෝජනාව බොහෝ විට එනවා. පරියන්කයට කලින් පොඩි පළවෙනි දවසේ පොඩි භාවනා මෙහෙවීමක් කරමු කියලා. ඉතින් මම මේක සතුටින් බාරගත්තා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ පරියන්කෙන් පස්සේ සක්මන පිළිබඳවත් විනාඩි කීපයක පොඩි නැවත මතක් කිරීමක් කරන්න නැත්නම් භාවනා මෙහෙවීමක් කරන්න. නමුත් සක්මනේදී මෙහෙවීමක් කරන්නේ අපි මෙතන මතක් කරාට පස්සේ තම තමන් සක්මන් මළු අදිස්ථාන කරගෙන සක්මන් කරන එකයි කරන්නේ. ඉතින් මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පරියන්ක භාවනා පිළිබඳව කිටි මෙහෙවීමක් කරන්න. ඉතින් සියලුම දෙනා මේ මුල් බණපතිය අහපු විදිහට අපි මේ සතිපට්ඨාන භාවනාවේ ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ආධුනිකයන් පැත්තෙන් බලනකොට ඉතින් ඒ සඳහා මෙතෙක් මෙනෙහි කරන හැම වෙලාවෙදීම සරුවචනාංශයේ අත නෑර සඳහන් කරපු දෙයක් තමයි පරිසරය අරඤ්‍යගත දුක්ඛ මූලගත ශූන්‍යාකාරගත. ඒ නිසා අපි ඒක ලබා ගන්න කොච්චර මහන්සි වුණාද කියලා හැම කෙනෙක්ම දාන්න. ඉතින් ආවට පස්සේ පල්ලංකම් ආභුජිත්වා කියන වචනේ සර්වචන්සේ සඳහන් කරනවා. පළඟ බඳ වාඩි වෙනවයි කියන එක. ඉතින් අපි ඒකට සර්වචන්නාංශිකේ රූපයක් ඉස්සරහින් තියාගන්නවා. මේකත් ඇත්තටම සර්වචන්සේ දැකලා අඹපු රූපයක් නෙවෙයි. නමුත් මෙහෙම වෙන්න ඇති මේ සරුවත් chance මතක් කරන්න කියලා. ඒක ඉතින් අර තේරවාද ශාසනය කවුරුත් පිළිගත්ත නිසා අපි උත්සාහ කරනවා අපිට පුළුවන් තරම් ඒ විදිහට වාඩි වෙන්න. නමුත් ඒක ගොඩක් අසීරු කාරණාවක්. ආධුනිකයෙකුට ඒක ලොකු බරක්. මේ විදිහට ආසනයක් ගන්න. ඒ නිසා අදහස් කරන්නේ උජුං කායං කියන එක උඩුකය කෙලින් තියාගන්න එක. ඒ නිසා තමන් ඉන්න ඉරියව්වක ඉඳලා උඩුකය තියාගෙන ඉන්නේ සද්ධාව සඳහා නෙවෙයි. අපි මේ හුස්ම රැල්ල බලන නිසා ශ්වසන පද්ධතිය ඇද නොවි තබා ගන්නයි. ඒ නිසා ශ්වසන පද්ධතිය නිරවුල්ව පවත්තන්න උඩුකය ඍජුව තියාගන්න කියනවා. සතිපට්ඨාන ඉදිරියට මොනවත් නොගියත් ওই ටික හොඳටම ඇති නිවන් දකින්න. කාට හරි අරණ්‍යයකට ගිහිලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මම දැන් වාඩි වෙලා ඉන්නේ මං ආරම්භක ශේෂයේ වශයෙන් උඩුකය කෙලින් තියාගෙන ඉන්නවා කියනක මේ එළඹ සිටි ගතිය නැත්තම් තමන්ගේ කයට මේ හිත යොදා ගන්න ගතිය ඒ වාඩි වෙලා ඉන පෑම පවත් ගන්න පුළුවන් නම් මට හිතෙනවා rahat කියලා කියන්න කියලා. ඒ තරම්ම අමාරුයි. නැත්නම් ඒ තරම්ම කලියුත් එකයි. මේ පැයේම වාඩි වෙලා ඉන්න බව දන්නවනම් එච්චරයි කලියුත්තේ. ඉතින් මේ වාඩි වෙලා ඉන්න බව දන්නවයි කියන එකෙන් අදහස් කරන්නේ මේ කයේ හිත පවත්වනවා කියන එක. ඉන්නේ ඉරියව්වේ හිත පවත්වනවා කියන එක. ඉතින් මේක එහාට ගිහිල්ලා මේ ඉරියව්ව හිත පවත්වන වෙනුවට ආනාපාන හිත පවත්වනවා පිම්බීම හැකිලි හිත පවත්වන කියලා ගිය ගමන් ආධුනිකය අනාගතයි ආනාපාන පෙනුන්නේ නැහැ කියනවා කොතනද බලන්න ඕනේ කියලා කියනවා මොනවද පේන්න ඕනේ කියලා අහනවා ඒ ඔක්කොම ඒ ආධුනිකයා විසින් හිතාමතා ඉදිරියට දාගන්න අවුලක් මේ නිසා මතක තියාගන්න වාඩි වෙලා මම දැන් හිටගෙන නෙවෙයි මම දැන් ඉඳගෙන ඇවිදිමින් නෙවෙයි මම දැන් නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් මුළු පැයෙම ඔච්චරයි ඕන කරන්නේ. ඒක සඳහා කරන්න තියෙන උපරිමේ කරන්න. පුංචි උපදේශයක් දෙනවා නම් දෙන්න පුළුවන්. ඒ ඉරියව්ව නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව චේතනාපූර්වකව හසුරුවන් දේවා. හසුරුවපු ගමන් අපි සචේතනික අචේතනික කලවම් කරගත්ත ගමන් විශේෂයෙන්ම පරියන්කේදී අපිට ඉස්සරහට යන්න වෙන නිසා කය හොඳට මුලින් පట్టල කරගන්න අඩු ගන්න විනාඩි 10ක් 15ක් මේකේ ඉන්න පුළුවන් වෙයි කියලා. කයට වද දෙන්න එපා. දණු කන්දේ ගැහුවා වගේ කුරුසෙ තියලා එන ගැහුවා වගේ පොර කන්න එපා. කයෙන් අහන්න උඹට කොයි විදියට හිටියද ලේසි කියලා. කරුණා කරලා මේ විනාඩි 10 කයට මෛත්‍රී කරන්න. මේක විපස්සනාව තමයි. නමුත් කායයට මෛත්‍රී කරගන්න බැරි නිසා යෝගාවචරය විඳවන විඳවිල්ල දැකපුවාම සොරි කියලා හිතෙනවා. පුදුමාකාර වදයක් විදියට. ඒ නිසා හුදුවට පටල කරලා අහන්න ඔබ සනීපෙන් ඉන්නවද කියලා. සනීපෙදේ. සනීපෙන් කියන්නේ මේ බුදිය ගන්නවක්වත් මේ සුඛභෝගී දෙන්න නෙවෙයි අඩුම පහසුකම් ටිකකින් වාඩි වෙලා හොන්තර පටල කරලා ඒකට මම පොඩි කරුණු දෙක තුනක් කියන්නම්. අපිට ඕන කරලා තියෙන කයේ හිත පවත්තන. ඒ කියන්නේ හිත පරිබාහිර නෙවෙයි, අතීත නෙවෙයි, අනාගත නෙවෙයි, ආර්යමය ගැන නෙවෙයි. ඔච්චරයි සතිය කියන්නේ. ඒ සඳහා කියනවා එහෙම පැවැත්වීමේ පහසුකම වශයෙන් මුරුදු විදිහට ඇද්දක වහගෙන තමන්ගේ කයට හිත යොදලා මම දැන් ඉන්නේ සනීපෙන්ද කියලා බලන්න. නැත්නම් මම ඉන්නේ පහසුවෙන්ද කියලා. නැත්නම් විනාඩි කීපයක් හරි අරගෙන ශරීරයට ඕනේ පහසුකම් ටික දෙන්න. ඒ දුන්නට පස්සේ තියෙන ලකුණ තමයි ශරීරේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබරද කියලා බලන්න. පටන් ගන්නකොටම එක එක පැති වලට ඇද වෙලා තිබ්බොත් ඒක ඉදිරිය පැවැත්මට බාධා කරනවා. දෙක දඬු කරගෙන තියනවා කියලා අතපය කොන්ද බෙල්ල පිටිපස්සේ මස් පිටු දඬු කරගෙන තියනවා නම් ඒ කියන්නේ ශරීරයේ සහයෝගය නැහැ. හරියට පොඩි දරුවෙක් නාවල කිරි දීලා කොට් එක හදලා අම්මා අත ගාලා බලනවා වාටියක්වත් යටට අහුවේද කියලා. සම්පූර්ණ රෙද්ද හදලා ඒකට බබා තියලා අම්මා සමබර කරනවා. මොකද බබා දන්නේ අද වෙලා තිබ්බොත් බබාට නිින්ද ගියාට පස්සේ ඒ ශරීරයේ වර්ධනයට හරි බාධායි. කන යට වුණොත් කන ඇද වෙනවා. නිසා හරියට සමබරව කියන දැන් කාලේ අම්මලා නම් ඕවා දන්නේ නැහැ. මම දන්නවා ඒක හොඳටම. ඒක වෙනම කතාවක්. ඕකට තමයි අම්මා කියන්නේ. මවුනුවණින් ඒ දරුවා හදනවා. ඒ වගේ තමයි Taman කුළුදලේ වදාගත්ත පළවෙනි දරුවා වගේ Tamanගේ ශරීරය සලකන. එතකොට තේරෙයි අපි කවදාකවත් මේ ශරීරෙට එහෙම සලකලා නැහැ. මේක වදක බාරියක් විදිහට අරගෙන උද්දී ඉඳලා හැන්ද වෙනකම් වද දෙන එක තමයි කරන්නේ ශරීරෙට. මේක තමයි අපේ නවීන වෘත්තිය. නිසා කරුණාකල ශරීරයට සම්පූර්ණ පහසුකම් ටික දීලා බබා නාවලා කිරි දීලා ඇඳේ තියලා හරියට සමබර කරනවක් වගේ ඇස් දෙක වහගෙන බලන්න මම ඉන්නේ සමබරවද සහැල්ලුවද කියලා. ඔන්න ඔය ලකුණ දෙක විතරයි මේ සමබර භාවයේ සහ සහැල්ලු භාවය අපිට පැයක් ඉන්න පුළුවන් නම් මුළු සංසාරේ පුරාවට තිබුණු මානසික ආතතිය ඔය පැය තුන අනිවාර්යයෙන්ම නැති වෙනවා කියලා මම සාතික කරනවා. පැයක් නම් ඕනේ නෑ විනාඩි 5ක් තිබ්බත් ඇති. නමුත් ආධුනිකයෝට ටිකක් අර බරපතල අභ්‍යාසයක් දෙනවා. තියලා බලන්න. එතකොට ආධුනිකයා උත්සාහ කළොත් එහෙම සමබර වුණාම එහෙම සහැල්ලුවට ලිහිච්ච ස්වරූපෙන් හිත තියාගත්තාම ඇස් දෙක වහලා සචේතනිකව මොනවත් නොකර දැන් මම මෙතන ඉන්නවා කියන අත්දැකීම හේලිකරනද කාට හරි කියනද යෝගාචරය භාවනා කරුවට වැඩි අමාරුවකටපත් වෙනවා මොකද මේ අත්දැකීම කාටවත් කියන්න බෑ. ඒක මොනම භාෂා විචාර දෙකටවත් කියන්න බෑ. මොනතරම් භාෂා ගණක් දැනගෙන හිටියත් කියන්න බෑ. මොනතරම් ව්‍යාකරණ දැනගත්තත් කියන්න බෑ. හැබැයි මම දැන් මෙතන ඉන්න බවට අත්දැකීම ඒකාන්තෙම තියෙනවා. ඒ නිසා මේ අත්දැකීම විතරක් වචනෙන් ගන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි. ඒ තරම්ම ආධ්‍යාත්මිකයි. ඒ තරම්ම ආගමිකයි. එවැනි ආධ්‍යාත්මික ආගමික දේවල් වචෙන්ට දාන්න බෑ. වචනෙට දැම්මනම් අකුසලයක් කියලා හිතාගන්න. අපි යමක් ප්‍රකාශ කරා නම් සකන් නැහැ. මූලික අත්දැකීම කරන්න බෑ. නමුත් දැන් සාරුවච්චන් වහන්සේ අපිව වාඩි කරවලා මේ අවුරුදු 2000 ආයිති කර පස්සේ මේ ශරීරයට සමබර කරන්න කියලා, සැහැල්ලු කරන්න කියලා, මෛත්‍රී කරන්න කියලා කියනවා සරුවචනාංශයේ ශ්‍රද්ධාවෙන්. ඔබ දැන් මොනවද විඳින්නේ? කොහොමද අත්දකින්නේ? මොකද්ද අත්දැකීම කියලා කියන්නේ කියන්නේ. ඒක හරිය අමාරුයි. අපි මුළු ජීවිත කාලෙම සැලසුම් කරත් මේ මම මේ අත්දැකීම කොහොමද කාට හරි ශ්‍රද්ධාවෙන් කියන්නේ කියලා කියන්න බෑ. නමුත් මෙන්න මෙහෙම ආප්තෝපදේශයක් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ අත්දැකීම මේ කියන එකද නැත්නම් හිතලුවක්ද නැත්නම් මත් වෙලාද? එහෙම නැත්නම් මනෝවිකාරයක්ද කියලා දැනගන්න යම් වෙලාවක යම් කිසි කෙනෙක් ඒ විදිහට සමබරව වාඩි වෙලා සමමිතිකව සහැල්ලුව ලිහිච්ඡ ස්වරූපයෙන් වාඩි වෙලා චේතනා නොකර මේක දිහා බලාන හිටියොත් ඕනම කෙනෙකුට ඥාන පිරිමි භාවයෙන් තොරව පැවිදි පැවිදි භාවයෙන් තොරව බෞද්ධ අබෞද්ධ භාවයෙන් තොරව තේරෙයි මම මැරිලා නෑ. මම ජීවත් වෙනවා කිය. දෙක උඩුකය කෙලින් ධානය ඉන්න එකයි ඉරියව්වයි දකින්නට තේරෙවි මට නිින්ද ගිහිල්ලා නෑ කිය. තුන බලහන් ඉන්නකොට තමයි තේරෙවි මට සීමුර්ජා වෙලා නැහැ. ඔළුව තෝන්තු වෙලා නැහැ. සිහිය තියෙනවා කියලා. ඒ නිසා මේ මන් තමන් මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ මට. මට අසීයෙන් නැහැ කියන එක තමයි manussකම කියන්නේ. ඕක විතරයි අපි මෙතෙක් කල් අමතක කරලා තියෙන්නේ. ඕක අමතක කරන තාක්කල් අපි පිස්සු. ඕකේ අපි ඔක්කොම සමානයි. බුදුහාමුදුරු ඉන්න තැන උත්තමයි. පුළුවන් නම් ඒ චිත්තක්ෂණයට ගිහිල්ලා බුදුහාමුදුරුත් එක්ක පැයම ඉන්න. ඒ පැයම ධර්මයි. ඒ පැයම අපි සංඝයා. ඒ පැයම අපි සීලේ. ඉතින් මේක බැරි කෙනෙක් ඉන්නවා නම් මේ ශාලාව ඇතුළත එයා භාවනාවට අභාවී පුද්ගලයෙක් ඒකට ඉතින් පිළියම් කරන්න බෑ. ඒකට බෙහෙත් නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හොඳට පට්ටල හරිබරි ගහලා වාඩි වෙලා සහැල්ලුව ඉඳගෙන හොඳයි මම දැන් මෙතන ඉන්නවා මොකද්ද මට ඉඟියක් දෙනවා මේ පැයේම මම මැරිලා නැහැ කියන්නේ මට නිින්ද ගිහලා නැහැ කියන්නේ මට ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ ඉතින් ඒ චිත්තක්ෂණය අරහත්ත්වය කියලා හිතන්න නිවන කියලා හිතන්න බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ කියලා හිතන්න ධර්මයත් එක්ක සජීවව ඉන්නවයි කියලා හිතන්න මම සංඝයා කියලා හිතන්න මට සීලය තියෙනවා කියලා මුළු ලෝකෙම මෙතෙක් කල සංසාර කරපු උත්තරම ක්ෂණ සම්පත්තිය චිත්තක්ෂණ දැන් මට මේක බුදුහාමුදුර මතක කළ දුන්නාට පස්සේ මතක් කළ දුන්නාට පස්සේ බුදුජානකගේ පුංචි අපවීමක් කැපවීමක් අභ්‍යාසයක් ඉල්ලනවා මේක ඊගාව චිත්තක්ෂණයට ගෙනියන හැටි පිළිබඳව සාමාන්‍ය බුද්ධිය යොදන්නේ කියලා ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ එතකොට ඒක සඳහා කොහොමද කයෝ සහයෝගය ගන්න කියලා යම් කිසි කෙනෙකුට මේ වැඩමුළුව ඉවර වෙන දවසේ ආදී මම මේ මම දැන් මෙතන ඉන්නවා මැරිලා නැහැ නිඳ ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඒක ඊගාව චිත්තක්ෂණයටත් ගෙනියන්න හදන එක බුදුන් ඒක ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්නේ නැතුව මොනවා කිව්වත් මොනවා දැක්කත් මොනවා කතා කරත් අකුසල මායя ඒ නිසා වැඩියෙන් ඡන්ද දෙන්නේ බුදුහාමුදුරන්ටද මාහරයද කියලා බැලුවොත් පටන් ගන්න වෙලාවේදී අබ්බැහි නිසා පුරුදු නිසා පෞද්ගලික ලක්ෂණ පෞසත්ත්ව ලක්ෂණ නිසා අපි එක එක දේවල් කරන්න හිතෙනවා කියන්න හිතෙනවා අතීතට අනාගත කරනවා ඒකට දොස් කියන්න එපා ඒක මාර පාක්ෂිකයි ඒක කෙලෙස් නමුත් ඒක අපි මේ වැඩමුළුවේ නිකුත් වෙලා යන දවසේ ඒක තව එක චිත්තක්ෂණයට වැඩි කරන්න දානවා අපේ වැඩමුළුව 100ක් සාර්ථකයි ඒක නිසා ආරම්භක ශේෂය කියලා කියන්නේ මගේ හිත, මගේ විඥාන ස්රෝතය, හිතේ පැවැත්ම මම දැන් මෙතන ඉන්නවා. මම මැරිලා නැහැ, නිින්ද ගිල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. නැත්නම් මේ කයේ ඉරියව්ව හිත පවත්වනවා කියන එක දන්නවනම් ඊට පස්සේ ඒක දිගට පවත්වීම සඳහා ප්‍රයත්න කිරීමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. මෙහෙම ඒක කියන්නේ. පළවෙනි චිත්තක්ෂණය මම දැන් මෙතන කියලා ගන්න එකට කියනවා සති මාත්‍රාව කියලා. ඊට පස්සේ සති මාත්‍රාව දිගින් දිගට පැවැත්වීම කරන සතිපට්ඨානෙ සති ස්ථාපිත කිරීම කියලා. ඒ සඳහා අවශ්‍ය නම් වාසියට ගන්න මේ ඉන්න ඉරියව් ඇතුලේ තියෙන හුස්ම. හුස්ම ගන්නකොට මම දන්නවා මැරෙන්නේ නැහැ කියලා. හුස්ම ගන්න නිසා හුස්ම ගන්න දන්න නිසා මම දන්නවා නිින්ද කියලා නැහැ කියලා. හුස්ම ගන්න නිසා ආස්වාද ප්‍රසආසයෙන් කළ දකින්න නිසා මම දන්නවා ක්ලාන්ත වෙලා නැහැ කියලා. එතෙන් පිම්බීම හැකලින් බලන්න. එහෙම නැත්නම් තමන් ඉඳගෙන ඉන්නකොට මේ පොළොවේ වදින ප්‍රදේශයේ පෘථිවියත් එක්ක හැප්පෙන තැන ආසනේ හෝ මොකක් හරි ඒකත් ගන්න පුළුවන්. ඒක ඔක්කොම අතිරේකලාව. නමුත් මේ ඉරියව්ව ගැන හිත පවත්තන එක තමයි පල්ලංකම් ආභුජිත්වා කියලා සර්වචන් සඳහන් කරන්නේ. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨවෙත්තා. මේකට සතිය පෙරමුණගෙන සතෝ ආස සති සතෝ පස්ස සති. ඔහු සිහියෙන් ආස්වාස කරයි සියෙන් ප්‍රසවාස කරයි. ඉතින් මේ ආධුනිකයම සියෙන් ආශාස කරයි සියෙන් ප්‍රසවාස කරයි කියන එක අල්ලන්න ගියොත් අල්ලි අවාරෝප වෙනවා. ඒ නිසා ඒක අහු වෙන දෙයක් කියලා හිතාගන්න තමන් බලන්නේ ඉරියව්වත් එක්ක ගත කරන්න. නැත්නම් හරියට එක යාළු වෙන්නයි. හරියටම මෛත්‍රී කරන්නයි. ඉතින් අන්නේ ඒක පටන් ගත්තොත් මේ අපිට ලැබිච්ච කාලේ මුළු සංසාරෙම අපි විස්රාම වෙන වෙලාව. මුළු සංසාරෙම අපි සමබර වෙන වෙලාව. මුළු සංසාරෙම අහතති නැති චිත්තක්ෂණය. මුළු සංසාරෙම අසහනෙ නැති චිත්තක්ෂණය. ඉතින් අපි ඒ වැඩ පිළිවෙල කරන තව කෙනෙකුට අපේ සහෝදර සහෝදරියන් වෙන යෝගාවචරයට වචනකින්වත් කරදර කරන්න එපා. ඇස්බැල්ලක ඇස්බැල්මකින්වත් හිත පැහැර ගන්න එපා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ මනාවට තමන්ගේ කායත් එක්ක ඉඳ දෙන්න ඒ සඳහා කරදර කරන්න වුණොත් අපිට පරියන්කේදී බාධා පැමිණෙන සහගහන අපරාධයක් තිබෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම උපයාගත්ත මේ චිත්තක්ෂණය උපරිම වශයෙන් පාවිච්චි කරන්ඩ අපිටත් ඒ ඒකට ලැබෙන ආනිසංශ වශයෙන් බුද්ධ කලාව විවේකය නිස්සද්ද භාවය ලැබෙන්න නම් කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් බනවන්න එපා කතා කරන්න එපා අවශ්‍ය වුණොත් සංවිධානයට කතා කරන්න තමන් උපරිම වෙලාව ගන්න මම මීට වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මම දැන්වත් විනාඩි 20ක විතර කාලයක් කරන් තිනවා මම හිතනවා මේ ටික මේ වචන ටික කාට හරි මේ භාවනාව පිළිබඳ දැනුම මොහත් කිරීම සඳහා